සංකමියුක සංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං සීදී ඒකමන්තං සින්නෝ කෝ ආයස්මා කත්තාන ගොත්තෝ භගවන්තං ඒතදවෝච සම්මාදිට්ඨ ඉති සම්මා දිට්ඨි බන්තේ උච්චති චිත්තාවතානුකෝ බන්තේ සම්මා දිට්ඨි හෝති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ඉන්නත් හැම දිනාම බලාපොරොත්තු වන්නේ පින්නතුනි අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්න යෙදුනේ සංයුත්ත නිකායේ දෙවනි කොටසට අයිති කත්තානගොත්ත සූත්‍රය. කත්තානගොත්ත සූත්‍රය කියලා කියන්නේ බොහෝම වැදගත් සූත්‍රයක්. කත්තානගොත්ත කියන ස්වාමීන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අසන ලද ප්‍රශ්නයකට තථාගතයන් වහන්සේ සැපයූ පිළිතුරක් තමයි මෙම සූත්‍ර දේශනාවේ සඳහන් වන්නේ. දැන් පින්නතුන්ලාට තේරෙන්න ඇති සම්මා දිට්ඨි සම්මා දිට්ඨියති බන්තේ උච්චති. එතකොට දැන් මේ අච්චානගත කියන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියලා කියනවා. මේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්නේ කුමන කාරණාවලින්ද කියන එක තමයි කච්චානගත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසාවදාලේ. එතකොට පින්නතුනේ හැබැයි වෙනත් තැන්වල සම්මාදිට්ඨිය තෝරනට වඩා වෙනත් ක්‍රමයකට තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතන සම්මාදිට්ඨිය තේරුවා. එතකොට පින්නතුනි සම්මාදිට්ඨිය කියන එක අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. සම්මාදිට්ඨියයි අපට අවශ්‍ය. අපි හැමෝම කැමති ආර්ය ශ්‍රාංග මාර්ගයේ ගමන් කරලා නිවන් සාක්ෂාත් කරගන්න. ඒ නිවන් සාක්ෂාත් කරගන්නට සම්මාදිට්ඨිය තිබුණ නැත්නම් සම්මා සංකප්පයක් ඇති වෙන්නේ නැහැ. සම්මා සංකප්පයක් නැත්නම් සම්මා වාචා ඇති වෙන්නේ නැහැ. සම්මා වාචාවක් සම්පූර්ණ වුණේ නැත්නම් ඔව් සම්මා ආජීව සම්මා කම්මන්ත සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්මා කම්මන්ත සම්පූර්ණ වුණේ නැත්නම් සම්මා ආජීවයක් නැහැ. සම්මා ආජීවයක් නැත්නම් සම්මා සතියකුත් නැහැ. සම්මා සතියක් නැත්නම් සම්මා සමාධියකුත් නැහැ. ඒ නිසා සම්මා දිට්ඨිය තිබුණොත් තමයි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග වැඩෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨිය කියන එක ඉතාම වැදගත් එකක්. එතකොට දැන් බලන්න සත්‍යානගත ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නය අපිටත් අදාළ වෙන්නේ නැද්ද? අදාළ වෙනවා. මොකද සම්මාදිට්ඨිය අත්‍යවශ්‍යයි. ඒතර සාමාන්‍යයෙන් අපි සම්මාදිට්ඨිය කොහොමද හඳුනගෙන ඉන්නේ? ලෞකික සම්මාදිට්ඨිය කොහොම පිළිතුල දාන්නවා? ඔව්. සාමාන්‍යයෙන් අපි මේ කරන පින්කම් වල විපාක තියෙන අය මෞපියන්ත සැලකීමේ විපාක තියෙනවා. ඒ වගේම සහන සේවා සැලසීමේ විපාක තියෙනවා. ඒ වගේම ලෝකේ යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් ගහක් මනවරු ඉන්නවා. ඒ වගේම ඕපපාතික සත්වයෝ ඉන්නවා. මෙන්න මේ විදිහට පිළිගැනීම තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒක දැන් බලන්න අපිට මේ සම්මාදිට්ඨිය කියන එක කොච්චර දෙයක්ද? ඒකට ලෞකික වශයෙන් හරිය මේ බුද්ධ ශාසනයෙන් පින්කමක් කරගන්න මේ සම්මාදිට්ඨිය අවශ්‍යයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මේ සතර මාර්ග ඥානය පිළිබඳව තියෙන අවබෝධක් ඥානයට තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. හැබැයි පින්නතුනි මෙතන තෝරන්නේ වෙනත් ක්‍රමයකට භාග්‍යතුන් වහන්සේ මේ සම්මාදිට්ඨිය. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරනවා බ්‍රං නිශ්චිතෝ කෝයන් කච්චායන ලෝකෝ යේබු යේන අක්ඛිතංචේව නක්ඛිතං බුදුරජාණන් වහන්සේ වදාारण කත්තායන මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. පළවෙනි අන්තය තමයි ඇත කියන අන්තය. ඒක ඒකාන්තයක්. අනිත් අන්තය තමයි නැත කියන අන්තය. පින්නතුනේ මේ ලෝකේ හැමෝම මේ අන්ත දෙකට වැටිලා තමයි ඉන්නේ. මොකද්ද? ඇත කියන අන්තය නැත කියන අන්තය. ඒතර බුදුදහමෙන් කියා දෙන්නේ මොකද්ද? ඇත නැත නැත. ඇතක් නැහැ නැතක් නැහැ. ඒතර දැන් බලන්න මේ දේශනාව බොහොම ගැඹුරු දේශනාවක්. අපේ හිතට ගත්තොත් මේක හරිය වැදගත් සූත්‍ර දේශනාවක්. ඒතර මුලින්ම අපි මතක තියාගන්න ඕන මේ සම්මා දිට්ඨියට උපකාරවන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය. අනිත් එක තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට පින්නතුන් මේ බණ ඇසීම කියලා කියන්නේ සුළුපට පින්කමක්ද? නෑ. සම්මාදිට්ඨිය වැඩෙන්න නම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නම ඕන. හොඳට බණ අහන්න ඕන. බණ ඇහුවේ නැත්නම් සම්මා දිට්ඨිය වඩා ගන්න බෑ. ඊළඟට පින්න තුනේ බණ අහනවා වගේම නුවණින් මෙනෙහි කරන්න ඕන. දැන් අපි කොච්චර ධර්ම දේශනා සිද්ධ වුණා ඒක තමන්ගේ ජීවිතයට ගලප ගන්නේ නැත්නම් ඒක නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම් ඒ බණ ඇසීමෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒකෝන මේ කාරණා දෙක සම්පූර්ණ වුණොත් දැන් පින්නතුල්ලා වුණත් දේශනාව දැන් මේ දේශනාව උනත් අහලා හොඳට මතක තියාගෙන මේ කාරණා එකින් එකට එකින් එකට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කළොත් පින්නතුලාට වෙනස තේරෙයි. බණ අහන වගේම නුවණින් මෙනෙහි කිරීමේ තියෙන වටිනාකම ඉතාම හොඳට පැහැදිලි වෙනවා. මොකද මේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ සාන්දෘෂ්ටික ධර්මයක්. ඒ වගේම එවැළේම ප්‍රතිඵල ලැබෙන උතුම් ධර්මයක්. ඒ නිසා බණ අහන්න ඕන ඒ වගේම යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. එතකොට තමයි අපිට යථාර්ථයක් කරා එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දැන් කස්ඨානගත ස්වාමීන් වහන්සේ අසන ලද ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන්නේ මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ වදාලා සම්මාදිට්ඨිය පැහැදිලි කිරීමට කච්චායන මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා එකක් තමයි ඇත කියන අන්තය අනිත් එක නැත කියන අන්තය ඇත කියලා කියන්නේ සාස්වත දෘෂ්ටිය නැත කියලා කියන්නේ උච්ඡේද දෘෂ්ටිය එතකොට දැන් බලන්න පින්නතුනේ අපි දැන් ඇත කියන අන්තය ගත්තහම ඇත කියන අන්තයේ දැන් බුදුරජාණන් වහන්සේ වදාම මේ ලෝකේ හැමෝම ඇත කියන අන්තයේ ඉන්නත් පුළුවන්. දැන් බුදුදහමේ හැරෙන්න අනිත් හැම දහමකම වගේ ඇත කියන අන්තයේ තමයි. දැන් බලන්න ගත්තාම දැන් සමහර තැන්වල උගන්වනවා සමහර ධර්මයන් උගන්වනවා ප්‍රත්‍යක්ෂ සාස්ත්‍රය නැහැ.

Gracias. බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ මේ ඇත්ත නැත කියන දෙකෙන් දැන් බලන්න උන්වහන්සේ වදාරනවා මේක හොඳට තේරුම් ගන්නට නම් ලෝක සමුදය තේරුම් ගන්නට ඕන. ලෝක සමුදය කියලා කියන්නේ මේ සත්‍යයගේ ආරම්භය හොඳට තේරුම් ගන්නට ඕන. දැන් බලන්න පින්නතුනි අපේ බෞද්ධයෝ කොච්චර වාසනාවන්තයිද මේ සත්‍යයගේ හට ගැනීමත් අපි දන්නවා සත්‍යයගේ නැතිවීමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි දන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝක සමුදය මුලින් ලෝක සමුදය කියලා කියන්නේ දැන් බලන්න උන්වහන්සේ වදාරනවා මේ ලෝක සත්‍යයා ඒ කාන්තෙන්ම ජරා මරණයන්ට ලක් වෙන පිරිසක්. අපි හැමෝම ජරා මරණයට ලක් වෙන්නේ නැද්ද? ලක් වෙනවා. ඒතර දැන් බලන්න අපි හැමෝම අප්‍රිය සංපයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාති දුක්, පංච උපාදානස්කන්ධ දුක් කියන පිරිසක්. අපි මේ ජාති ජරා මරණයන්ට ලක් වෙන්නේ මොකක් නිසාද? ඉපදෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලිවම දේශනා කරනවා අපි හැමෝටම මේ දුක් පීඩා විඳින්න වෙලා තියෙනවා. ඒ වගේම රෝගාබාධයන්ට වැළඳෙන්න සිද්ධ වෙලා තියෙනවා. වයසට යන මරණයටපත් වෙන්නේ ඉපදිච්ච නිසා. ඉපදුන් නැත්නම් මේ ප්‍රශ්නයක් තියනවාද? ඉපදුන් නැත්නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට පින්නතනේ මේ ඉපදීම කියන එක විස්තරයක් අස්සේ ඉපදුනා. හිත පරිසරයක ඉපදුනා. මව් කුසක ඉපදුනා. නැත්නම් කෝපපාතිකව උපන්නා. ඉපදීම කියන්නේ මොනවද? ජාති ජරා මරණ. ඉපදුනොත් ඒව අනිවාර්යෙන් විඳින්න ඕනි කොහේ ඉපදුනා. කෝපපාතික උපන්නත් ඒක තියෙනවා. ඊළඟට බිත්තරයක් පස්සේ අණ්ඩජ වශයෙන් ඉපදුනත් ඒක තියෙනවා සංකේතජ වශයෙන් ඉපදුනත් ඒක තියෙනවා කොහොම ඉපදුනත් අපි අනිවාර්යෙන් ජරා මරණයන්ට ලක් වෙනවා ඉතින් බලන්න පින්නතුනි මේවා නුවණින් හොඳට අහලා විමසනවා කියලා කියන්නේ මොන තරම් ධර්මයක් කරා අපි යනවාද ඒතර දැන් බලන්න අපි ජරා මරණයන්ට ලක්ුනේ මොකක් නිසාද උපදිච්ච නිසා ඒක කොහේ ඉපදුනත් ඒක දුකම තමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇයි අපි ඉපදුනේ? ඔව්. ඉපදුනේ අපේ භවය නිසා. ඉපදුනේ මොකක් නිසාද? භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඒතර භව කීයක් තියෙනවද? භව තුනක් තියෙනවා. රූප කාම භවය, රූප භවය, අරූප භවය. අපි ඉන්නේ කොහෙද? කාම භවය. ඒතර දැන් බලන්න පින්න තුනේ අපිට කාම භවයේ ප්‍රශ්නේ විතරද තියෙන්නේ? අපිට මේ කාම භවය නැති කරගත්ත නැතිද? ආදී කාම භවයේ නැති කරගත්තාම රූප භවයට යයි. රූප භවය නැති කරගත්තාම අරූප භවයට යයි. එතකොට මේ ස්ථාන තුනටම යන විපාක ශක්තිය අපි නැති කරන්න ඕනේ. ඒකට දැන් බලන්න අපි ඉපදුනේ මොකක් නිසාද? විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා කියලා කියන්නේ භවය සකස් වෙනවා. භවය කියලා කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවය ගැන මේ අත දන්නවා. රූප භවය කියන්නේ රූපාවචර භක්ම ලෝක අරූප භවය කියලා කියන්නේ ආකාසානන්ත ආයතන, විඥානන්ත ආයතන, ආකින්සඤ්ඤායතන, මේව සංඥා, නාසඤ්ඤායතන කියන මේ භක්ම ලෝක. ඉතින් කොහේ ඉපදුනත් අනේ ජරා මරණයන්ට ලක් වීම වළක්වන්න බෑ. එතකොට පින්නතුන් දැන් ඔන්න අපි ඉපදුනේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා. ඒක භවයේ සකස් වුනේ කොහොමද? උපාදානයේ නිසා. උපාදානය කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියලා කියන්නේ දැඩිව බැඳී යාම නිසා. අල්ලා ගැනීම කියොත් එතනක් තව ශක්තිය ගැන කතා වෙනවා. දැඩිව බැඳී යාම නිසා තමයි උපාදාන සකස් වෙන්නේ. ඒතර භවයේ සකස් වෙන්නේ මොකක් නිසාද? උපාදානය නිසා. උපාදාන කීයක් තියෙනවද? හතරක් තියෙනවා. කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බ සුඛාදාන අත්වාද උපාදාන. ඒතර කාම උපාදානය කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි තියෙන දැඩි බැඳී යාම. කාම වස්තු කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවට තමයි කියන්නේ පංචකාම කියලා. ඒතර අපේ පින්නතුල දන්නවා කාමය කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ලක්. කාමය කියලා කියන්නේ මොකද්ද? රූප දැක්කත්, ශබ්ද ඇහුවත්, ඊළඟට රසට දැනුණත්, සුවඳක් දැනුණත්, ස්පර්ශයක් දැනුණත් ඇත්තටම මේක හොඳට කල්පනා කරලා බැලුවොත් සිතුවිල්ල. ඒතර බලන්න මේක තමයි කාම භවය. කාම උපාදාන. ඊළඟට ditthi උපාදාන කියන්නේ මොකක්ද? නොයේ මතවාදවලටත් බැඳී යනවා. දැන් පංචකාමයේ විතරක් නෙවෙයි අපි බැඳෙන්නේ. නොයේ මතවාදවලටත් බැඳෙනවා. බලන්න කොච්චර මතවාද ලෝකේ තියෙනවද? පුදුමාකාර දෘෂ්ටි තියෙනවා මිනිස්සු අතර. සමහර වෙලාවට අපිට ඉන්දියාවට ගියොත් පුදුම විදිහේ මතවාද අපිට දකින්න පුළුවන්. සමහර කාලවල වලට ඒත් සංගි තියෙනවා නැකත් කාලවල සමහර නැකත් අවුරුදු 10කින් එන්න නැකත් තියෙනවා. සමහර නැකත් අවුරුදු 20කින් 30කින් එන්න නැකත් තියෙනවා. සමහර නැකක් තියෙනවා පින්නත් මේ ඇත්ත ගංගානන් නදියට ගිහිල්ලා සතියක් නොයෙක් විගේ ශ්ලෝක කියන්නේ ඇත්ත පුදුම විදිහේ දෘෂ්ටියකින් ගත කරනවා. අන්තිමට නැකත ලබනකොට මේ ඇත්ත මොකද කරන්නේ? හැඳුම් ඔක්කොම ගලවලා ගංගානන් නදියට පයින්. ඉතින් බේරෙන කෙනා බේරෙනවා නැති කෙනා මැරෙනවා. ඉතින් මේ ඇත්ත කියන්නේ මැරිච්ච අය බොහෝම වාසනාවන්තයි. ඒ ඇත්තෝ දෙවියන්ගේ ළඟට ගියා කියලා තමයි ඇත්තන් පිළිගන්නේ. විමුක්තිය හොයාගත්තා කියලා. බලන්න තියෙන මේ දෘෂ්ටි මොනතරම් පුදුමද? මේවා තමයි දිට්ඨි උපාදාන. සමහර වෙලාවට අපේ බෞද්ධයන්ටත් මේ වගේව නැද්ද? තියෙනවා. කොතරවත් බෞද්ධයන්ට තියෙනවා. දැන් අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වනවා. ඉතින් මට එක මෑණි කෙනෙක් දැන් අර බුද්ධ පූජාව තිබ්බාම ඒ බුද්ධ පූජාව සත්තුන්ගේ නැත්නම් අපවිත්‍ර වෙනවා නම් අපි කියන වහලම තියන්න මේ මෑණියන්ටනේ කරින්න ඕන. ඉතින් එදා හරියේ නෑ දෙවෙනි දවසෙත් මම පූජාවට ගියා මේ මෑණි ඔක්කොම හරි. මම කො මෑණියන්ට මම එදා කිව්වා නේද? අනේ ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා. මේ පූජාව මට අරින්න ඕන මොකද මේක හොඳට සුවඳට හදලා තියෙන මේ ආග්‍රහණය බුදුරජාණන් වහන්සේට යන. බලන්න පිළිතුරු මොන තරම් ඒක හිත හදාගන්නම බැරිලු මේක. ඒකෙන් දැන් බලන්න ඒ දුස්ති දිට්ඨි උපාදානයව කඩන් දෙසි නෑ. අර කාම උපාදාන වගේ තමයි. දෘෂ්ටි වලට බැඳුනාම ඒවා දෙසින් අතහරින්න පුළුවන්ද? බෑ. සීලබ්බත උපාදාන කියන්නේ ඕ නොයේ සීල උත්සවලට දැඩිව බැඳී ගිහිල්ලා තියෙනවා. දැන් ওই බෞද්ධයෝ අතර උනත් තියෙන්න පුළුවන් නේද? මේ විදිහේ සිල් නෙවෙයි ඒවා එයා සිල් කියලා හදාගෙන ඉන්නවා. දැන් අපි ගත්තොත් ඒ කාලේ තුනක එක් විදිහට ජීවත් වෙනවා. හිතන්නේ මේක සීලයක් කියලා. ඒ කියන්නේ අතක් තියෙනවා කන්න. නමුත් කන්නේ කටින්. ඊගානක් තියෙනවා කන්න. එහෙම කන්නේ බිමට දැම්මොත් විතරයි කන්නේ. එයා හිතනවා මේක ලොකු සීලයක් කියලා. නමුත් ඒකෙන් ලෝභය යටපත් වෙනවද? දේශය යටපත් වෙනවද? මෝහය යටපත් වෙනවද? තවත් තවත් අකුසලයටපත් වෙනවා. නෑ. ඒක බුදුරජාණන් වහන්සේ එවැනි නොයෙක් විදිහේ සීල වෘත අගය කරන්නේ. ඒවත් ඒව උපාදාන හැටියට උන්වහන්සේ හඳුන්වන්නේ. එනිසා දැන් ගිහියන් හැටියට මේ අත්තන්ට උනත් රකින්න තියෙන සීලයට වඩා අමුතුවෙන් සීලයක් දාගන්න යන්න හොඳ නැහැ. සමහර අය කරනවා දැන් පංච සීල ප්‍රතිපදාව රකින්නකොට හා ගස්වල අතු කඩන්න හොඳ නැහැ. ඊළඟට ගස් මේ පැල ගලවන්න හොඳ නැහැ. රත් කළාතු කපන්න හොඳ නැහැ. එහෙම අය අපට හම්බෙලා තියෙනවා. එක ළමෙක් ඇවිල්ලා හිටිය පැවිදි වෙන්න ළමෙක් කිව්වට ටිකක් වයස්ක ළමෙක්. මේ ළමයාට මම දවසක් කිව්වා මල් ටිකක් කරන් දෙන්න කියලා. මොකද උපසම්පදා භික්ෂුවට මල් කඩන්න බෑ. නමුත් මේ ළමයා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ තරහ වෙන්න එපා මම මල් කඩන්නේ ඒක මගේ සීලයට බාධාවක්. ඒතර දැන් බලන්න පින්නතන මේවා සීලබ්බත පරාමාස. මේවා රැක්කයි කියලා කිසිම යහපතක් වෙනවද? අයහපතක් තමයි වෙන්නේ බලන්න සීලය උනත් අනවශ්‍ය විදියට දැඩිව බැඳී යන්න හොඳ නැහැ. ඒක තමයි සීලබ්බත උපාදාන. අත්වාද උපාදාන කියන්නේ මොකද්ද? අත්වාද උපාදාන කියලා කියන්නේ මම මගේ කියන බැඳීම. ඒකවත් අපි බැඳෙන්නේ නැහැ. අපිට ඕක නම් තියෙනවා නේද? මම මගේ කියන සංකල්පෙකින් නැති වෙන්නේ සැහැඬ මහන්සියක් ගන්නට ඕන. සක්කාය දිට්ඨිය. නමුත් පින්තුනේ ඉතිරි උපාදාන කොහොම හරි අපි නැති කරගන්න අනිත් හැම උපාදාන හතරම නැති වෙන්න ඕන. ඒතර ක්‍රමානුකූලව අපි කාම උපාදානෙන් කාමයෙන් ඈත් වෙනකොට ඒ වගේම නොඑක් නොඑක් මතවාද වලින් ඈත් වෙනකොට පිරිසුදු ශික්ෂාවන් ආරක්ෂා කරනකොට අර නොඑක් නොඑක් මතවාද ටික ටික නැති වෙලා යනවා. අත්වාද උපාදානෙ නැති කරන්න නම් තියෙන්නේ මොකද්ද කරන්නේ? අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරන්න ඕන. නිතරම අනිත්‍ය දකිනකොට මම මගේ කියන සංකල්පය නැති වෙලා යනවා. නැත්තම් ඉතින් තින්කම් කරගෙන හේයයි. නමුත් මම කියන සංඥාව කවදාවත් නැති වෙන්නේ මොකක් වගේද? බලු මැක්කව. බලු මැක්ක බලු මැක්ක වගේ ඒක නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. නැත දන්නවනේ අර ළමයෙකුට මම මේක කියලා තියෙනවා. ඒ ළමයාට මේ ගුරුවරයා කියනවා රචනයක් ලියන්න කියලා. හැබැයි මේ රචනයක් ලියන්න කියන්නේ මේ ළමයා විතරම බලුනක්කා මොකට සම්බන්ධ කරගන්න. ගුරුවරයා කල්පනා කළා මේ ළමයාගේ මේ බලුනක්කා සංකල්පය නතරන්ද පොල් ගහගෙන රචනයක් ලියන්න. ඉතින් මේ ළමයා ලිව පොල් ගහ කාල වර්ගයටයි තිබා ශක්තිය අපේ ගෙදරත් පොල් ගහක් තියෙනවා. මේකේ පොල් පිරিলা තියෙනවා. මේකේ පොල් මිනිස්සුන්ට ගොඩාක් ප්‍රයෝජනවත්. ඉතින් දවසක් අපේ ගෙදර පොල් ගෙඩියක් මේ ගහෙන් වැටිලා අපේ ගෙදරේ තියෙන බලුමැක් බල්ලාගේ හිටපු බලුමැක්ෙක් මෙන්න මේකට ඉතින් බලන්න ඒ වගේ තමයි පින්නතුනේ අපිට මොනවා අතහැරියත් මම කියන සංකල්පේ නම් අතහරින්න බෑ. ඒකනේ බෞද්ධයන්ට ලැබිලා තියෙන උතුම්ම වරක්ක සාධේ තමයි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ලැබිච්ච අවස්ථාව. අනිත්‍ය ප්‍රගුණ කිරීම ඍණාත්මක නෑ ඒක නියම ධනාත්මක චින්තනයක්. ඒ නිසා ඒකෙන් කවදාකවත් කෙනෙක් අලස වෙන්නේ නෑ. ඒ වගේම කෙනෙක් කොහේ යnderලා ජීවිතේ පාවෙන්න අරින්නේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට යථාර්ථවාදීව ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ උපාදාන විශේෂයෙන් අත්වාද උපාදානෙ නිතිකර ගන්නට මොකද කරන්න ඕනේ? අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. එතකොට දැන් අපි කිව්වා භවයේ සකස් වුනේ මොකක් නිසාද? උපාදානය නිසා. ඒත් උපාදානේ දැඩිව බැඳී ගියයි ඇලීම නිසා. ඒ කියන්නේ සංහාව නිසා. නිකම් බැඳෙන්නේ නැහැ නේද? නිකම් කෙනෙක් බැඳෙන්නේ නැහැ. බැඳෙනවා නම් බැඳෙන්නේ මොනවා හරි දෙයකට. මොකක්ද බැඳුනේ මොකක් නිසාද? දැඩිව බැඳී ගියේ ඇලීම නිසා නැත්නම් සංහාව නිසා. දැන් බලන්න ලස්සන දෙයක් දැක්කහම දැන් මේ ලස්සන දැන් යම් කෙනෙක් මල් වලට කැමති නම් මේ මල් ටික දැක්කම මොකද වෙන්නේ? ආකාරය කියලා නිකන් තියනවාද? ඈ දැඩිව දැඳි යනවා අපේ ගෙදරටත් මේ වගේ එකක් ගන්න ඕනේ. නේද? ඒ ලස්සන වාහනයක් දැක්කම වාහන වලට කැමති කෙනා ඒක ගන්න ලොකු උත්සාහයක් කරනවා. ඉතින් එහෙම ගත්තට කමක් නැහැ. නමුත් මේක තමයි මම මේක තියෙන ස්වභාවය. ඇලුනට පස්සේ බැඳුන ඒ කියන්නේ යම් කිසි දෙයකට ආශාව ඇති වුණාට පස්සේ දැඩිව බැඳී යනවා. එතකොට දැන් බලන්න දැඩිව බැඳී යාමට හේතුව මොකද්ද? සංහාව. සංහාවල් කීයක් තියෙනවද? ඔව්. එහෙම කියන්නත් පුළුවන්. දැන් අපිට ගත්තොත් රූප සංහා, ශබ්ද සංහා, ගන්ධ සංහා, රස සංහා, පොට්ටබ්බ සංහා, ධම්ම සංහා එතකොට දැන් බලන්න පිළිතුර දැන් සංහාවල් කියන රූප සංහා කියන්නේ මොකක්ද? ඇහෙන් රූප බලලා නිකන් ඉන්නවද අපි? ඇහෙන් රූප බලලා සංහාව ඇති කරගන්න. ලස්සන දෙයක් දැක්කොත්, Taman කැමති දෙයක් දැක්කොත් මොකද ඇති වෙන්නේ? සංහාව. එතකොට පිළිතුර මේක හරිය කියවුම්. ඒකනේ අර දැන් මේ පිළිතුරලා ගන්නවා සතිපට්ඨාන සූත්‍රයේ අවිජ්ජා දෝමනස්සං කියන මේ වද වචන දෙකෙන් අයින් වෙන්න පුළුවන් නම් ලොකු විසුද්ධියක් අපට ලැබෙනවා. එතකොට අපේ මුළු ජීවිතේම තියෙන්නේ කොහමද? එක්ක ඇලීම, එක්ක ගැටීම. සියුම් මතෙන් අපි දන්නේත් නෑ ඇලෙනවා. සියුම් මතෙන් අපි දන්නේ ගැටෙනවා. ඒතර දැන් බලන්න පින්නතුනේ මේක කොච්චර සියුම්ද? උදේ නැගිට වෙලේ ඉඳලා එක්ක ගැටිලා, එක්ක ඇලිලා. දැන් තමන් අකමැති දෙයක් කියනකොට සෑමට ගැටීම කියන්නේ තියෙන අකමැත්තෙන් කනවා. ඒකන ගැටීම. තමන් ආසාදයක් කියනකොට එතන ඇලිලා. ඉතින් බලන්න ඕකෙන් තොරව ජීවත් වෙනවා කියන එක ලේසිද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි ඔය දෙකෙන් තොරව දවස් හතක් හිටියනම් එයාට rahat වෙන්න පුළුවන්. ඒකෙන් සතිපට්ඨාන සූත්‍රය වදාළේ ඔය දෙකෙන් තොරව දවස් හතක් හොඳට ප්‍රතිපස්ස පුරන්න පුළුවන් නම් එයාට rahat වෙන්න පුළුවන්. එතකොට පින්නතුන් දැන් සංහාව පැහැදිලි. එතකොට දැන් බලන්න උපාදානයේ සකස් වෙන්නේ මොකක් නිසාද? සංහාව නිසා. සංහාව සකස් වෙන්නේ මොකක් නිසාද? වේදනාව නිසා. වේදනාව. වේදනාව කියන්නේ අපිට තියෙන වේදනාවද? අපි වේදනාව කියන්නේ නොයෙක් නොයෙක් මොකක් හරි ප්‍රශ්නයක් ආවම අපට වේදනාව. නමුත් ප්‍රසන බුදුදහමේ උගන්වන්නේ වේදනාව කියන්නේ සැපක් වින්දත් දුකක් වින්දත් උපේක්ෂාවක් වින්දත් ඒක තමයි විඳීම. වේදනාව කියලා කියන්නේ විඳීම. එතකොට මම මේ පිළිතුලගෙන් ඇහුවොත් සැපේ දුකක් තියනවද? මොකද්ද සැපේ දුක? ඒක දුකේ සැපක් තියනවද? ඈ? ඒ සැපේ දුකක් තියෙනවා. කියන්නේ සැප ඇති වෙලා නැති වෙනකොට දුක ඇති වෙනවා. නේද? හොඳ සැපක් ලැබිලා ඒක නැති වෙගෙන යනකොට මොකද වෙන්නේ? දුකක් ඇති වෙනවා. ඒතර දුකේ සැපයක් තියෙනවා. ඔව් ඒකෙත් එහෙම තමයි නේද? දුක නැති වෙලා සැපයක් එනකොට ඒකෙත් සැපයක් තියෙනවා. එතකොට බලන්න මේක මහ පුදුම දෙයක්. සැපෙත් තියෙනවා දුකක්, දුකෙත් තියෙනවා සැපක්. හැබැයි දුකේ තියෙන සැප නම් ඇත්තට ඕලාරික නෑ. නමුත් සැපේ තියෙන දුක අපට හොඳට ප්‍රකට වෙනවා. එතකොට පින්නතුනේ දැන් මේ වින්දනය කියන විදීම කියන එක මහා ප්‍රබල එකක්. ඒ විඳීම කියලා කියන්නේ මේක චෛතසිකයක් සිතුවිල්ලක් වුණාට මේකෙන් තමයි විශාල දෙයක් සිද්ධ වෙන්නේ. දැන් බලන්න මේ වේදනා, සංඥා කියන දෙක හරි ප්‍රබල දෙකක්. වේදනා කියන විඳිනවා ඒක හඳුනා ගන්නවා හඳුනා ගන්නකොට සිතෙන් දැනගන්න. ඕකට කියන්නේ සිද්ධ වෙන්නේ. ඒක පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ එතකොට රූප ටික අයින් වුණාම එහෙන් පිටින්ම සිතුවිලි සම්භාරය. වේදනා ස්කන්ධය කියලා අපි කියනවා. සංඥා ස්කන්ධය කියලා කියනවා. සංස්කාර ස්කන්ධය කියලා කියනවා. විඥාන ස්කන්ධය කියනවා. රූප කිව්වහම රූප කොටස ඒ ටික අයින් වෙනවා. රූප කිව්වම මේ තේන්න තියෙන පින්තූර විතරක් නෙවෙයි රූප කියලා කියන්නේ වෙනත් දෙයක් අපි දැන් නාම රූප තෝරන කොට තෝරමු ඒකෝර දැන් බලන්න ඉතුරු ටික දැන් ගත්තාම වේදනා කියන්නේ සිතිවිල්ල. වේදනා ස්කන්ධය කියලා අපි ලොකුවට හිතුවට මොකද්ද මේක? සිතිවිල්ලක්නේ. සංඥාව කියන්නේ සංඥා ස්කන්ධය කියලා කිව්වම ඒකක් සිතිවිල්ලක්. එන හඳුනා ගන්න. ඊළඟට සංස්කාර කිව්වම ඒකත් චේතනා සමූහය ඒකත් සිතුවිලි තමයි. ඊළඟට පින්නතුරු විඥානය කියන්නේ ඒකත් ඉතින් නාම කොටසට අයිති වෙන කොටයක් දැනගන්නවා. එතකොට බලන්න අපේ මේ පංච උපාදානස්කන්ධේ නැත්නම් අපේ මේ මනුස්ස ශරීරය, අපේ ලෝකය, අපේ ආත්මය වශයෙන් අපි හිතාගෙන ඉතින් ඇති දෙයක් නෑ මේ සිතුවිලි සම්භාරය සමුණයි. ඉතින් ඔක බොහොම හොඳට තේරුම් ගත්තාම මේක හොඳට අත්හරින්න ලේසි. එතකොට දැන් බලන්න වේදනා කියුවාම සැප වේදනා තියෙනවා දුක් වේදනා තියෙනවා උපේක්ෂා මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒක දැන් බලන්න අපේ ජීවිතේ ගත වෙන්නේම ওই වේදනත් එක්ක තමයි. එක්ක සැපයක් ලබනවා නැත්නම් දුකක් ලබනවා නැත්නම් මධ්‍යස්ථව ගත වෙනවා. ඒතර ඕක තමයි අපේ ජීවත් වීම කියලා කියන්නේ. ඒතර දැන් බලන්න මේ වේදනාව සකස් වෙන එකක් නිසාද? ස්පර්ශය නිසා. ඒතර වේදනාව සකස් වෙන්නේ ස්පර්ශය නිසා. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ බලන්න මේ ඇත්ත නැත්ත සංකල්පේ නැති කරන්න උන්වහන්සේ වදාරන ක්‍රමවේදය. මේ සූත්‍රය අහලා ඉවර වෙනකොට පින්නතුලලාට ලොකු අවබෝධයක් සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් පිළිබඳව ඇති වෙනවා. ඒකට දැන් ස්පර්ශය කියලා කිව්වහම දැන් බලන්න ඇසයි රූපයයි විඥානයයි එකතු වීම තමයි ඇහි ස්පර්ශය කියන්නේ. ඒ කියන්නේ දැන් ඇස තිබුණට වැඩක් නැහැ රූපයක් නැත්තම්. රූපයක් තිබුණත් වැඩක් නැහැ හිත එතෙන්ට යෙදුන්නේ නැත්තම්. දැන් බලන්න අපි සමහර වෙලාවට කොහේරි පැත්තක් බලාගෙන වෙන කල්පනාවක් ඉන්නවා. අපේ ඉස්සරහින් කවුරු හරි යනවා අපි දකින්නවද? දකින්නේ නැහැ. ඉතින් ඕන්න ඉතින් සමහර වෙලාවට ශරීරය හොල්ලලා තමයි ආවා මේ මොකද වෙන කල්පනාවකද කියලා අපි අහනවා නේද? එතකොට අපිම කියනවා මම මේ වෙන කල්පනාවක හිටියේ. සමහර වෙලාවට ළඟටම ඇවිල්ලා කතා කරන ඒත් ඇහෙන්නේ නැහැ වෙන කල්පනාවක බර කල්පනාව. බලන්න හිතේ දුන්නේ නැත්නම් ඒත් අපට ඇහෙන්නේත් නැහැ, පේන්නේත් නැහැ. ඒතර මේ වාගේ එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඇහැයි රූපයයි විඥානය එකතුනාම ඇහි ස්පර්ශය, කනයි ශබ්දයයි විඥානය එකතුනාම කනේ ස්පර්ශය, නාසයයි ගඳ සුවඳයි විඥානය එකතුනාම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වුණාම දිවේ ස්පර්ශය, කයයි පහසයි විඥානයයි එකතු වුණාම කයේ ස්පර්ශය, සිතයි අරමුණුයි විඥානය එකතු වුණාම සිතේ ස්පර්ශය. එතකොට දැන් බලන්න පින්නතුනේ දැන් මේවා කල්පනා කරලා බලපුවා ස්පර්ශයේ කෙනෙක්ට හොඳට පැහැදිලි. මේක විශාල කාර්යයක් කරන දෙයක් තමයි ස්පර්ශය කියන එක. ප්‍රවේදනාව සකස් වෙන්නේ මොකක් නිසාද? වේදනාව සකස් වෙලා තියෙන්නේ සංනාව සකස් වුනේ වේදනාව නිසා මේකද අනිත් පැත්තට යන්නේ හොඳේ පටිච්චසමුප්පාදය අපි සාමාන්‍ය ඉගෙන ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංනා සංනා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාත අපි ওই විදිහට තමයි පිළිවෙල නමුත් දැන් අපි යන්නේ කොහෙදලද? ආග්‍රේ ඉඳලා. ඒ කියන්නේ ඉන්න තැන ඉඳලා තමයි දැන් මේ යන්නේ. දැන් අපිට ලෙඩ දුක් තියෙනවා. ඇයි ලෙඩ දුක් හැදුනේ? ඉපදිච්ච නිසා. ඇයි ඉපදුනේ? භවයේ නිසා. ඇයි භවයේ සකස් වුනේ? උපාදාන නිසා. ඇයි උපාදාන සකස් වුනේ? තණ්හාව නිසා. ඇයි තණ්හාවක් ඇති වුනේ? වේදනාව නිසා. ඇයි වේදනාව සකස් වුනේ? ස්පර්ශය නිසා. ඇයි ස්පර්ශය සකස් වුනේ? ආයතන හය නිසා. ඒත් අපිට ලොකු ආයතන හයක් තියෙනවා. මොනවද ඒ ආයතන? සක්කායතනෙ, සෝතායතනෙ, ගානායතනෙ, ජීවායතනෙ, කායායතනෙ, මනායතනෙ. දැන් බලන්නකො පින්නතුනේ මේ ගැඹුරු ධර්ම කොටස් මොනවා කතා කළත් මේ පංචස්කන්ධයෙන් කතා කරන්නේ. දැන් මේවට අලුත් අලුත් ලොකු ලොකු නම් තියෙනකොට හිතනවා වෙන වෙන දේවල් කියලා. දැන් ඉන්ද්‍රිය ධර්ම 22ක් තිබුණා. ඕ ඒකේ තියෙන්නේ මේ අසකරණාසය තමයි. ධාතු 1000ක් කිව්වත් ඒකේ තියෙන්නේ තෝ ටික තමයි. එතකොට බලන්න මේක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ පංචස්කන්ධ ලෝකය. ඒ කියන්නේ අර රෝහිතස්ස කියන දිව්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ වදාළේ. එයාට හොඳ විර්ධියක් තුන වේගෙන් යන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙයා කිව්වා මෙයාට හිතුණා මේ ලෝකේ කෙලවරක් දකින්න යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඕකේ කෙලවරක් දකින්න බෑ. හැබැයි ඊට වඩා වටිනවා කෙලවරක් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ බඹයක් පමණ ශරීර කූඩු ඔයා හොඳට තේරුම් ගත්තා නම් ලෝකයේ කෙලවරම දකින්න පුළුවන් කියනවා. ඒ වගේ පින්නතුනි අපටත් දැන් මේ යථාර්ථයට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද අපිට බුදුරජාණන් වහන්සේ ඒත් ආදීලා තියෙනවා. එතකොට දැන් බලන්න අපි දැන් කතා කරන්නේ ආයතන 6 ගැන. ඒතර දැන් අපේ ජීවත් වීම අපි හැමදාම කියන්නේ එකයි. අපේ ලෝකය අපේ ජීවත් වීම කියලා කියන්නේ මේ ආයතන 6. වෙන එකක් නෙමෙයි නේද? දැන් බලන්න මේ රටේ ප්‍රධාන පුරවැසියාගේ ඉඳලා අන්තිම පුරවැසියා දක්වාම ජීවත් වෙනවා කියලා කියන්නේ ඇහැ සතුටු කරනවා, කන සතුටු කරනවා, නාසය සතුටු කරනවා, දිව සතුටු කරනවා, ඈ? කය සතුටු කරනවා, හිත සතුටු කරනවා. උකට වඩා දෙයක් තියනවාද? එතකොට මහාචාර්ය වුණත් ඕක තමයි කරන්නේ. මහා ධනවතෙක් වුණත් ඒක තමයි කරන්නේ. වෛද්‍යවරයෙක් වුණත් ඒක තමයි කරන්නේ. හාමුදුරුව කෙනෙක් වුණත් ඕක තමයි කරන්නේ. ඌට වඩා දෙයක් කරන්නේ නැහැ. ලෝකයේ ලොකුම බලවතාට මොක ආයතන විස්සක්තියක් තියෙනවා. ඈ එයාටත් මේ තියෙන අපිට තියෙන මේ ආයතන ටිකම තමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඉතින් බලන්නකො මේවා හොඳට තේරුම් ගත්තම අනේ මේකට මෙච්චර මේ වංචාවල් කරන්න හොඳ නැහැ. මොකද්ද මම මේ කරන්නේ මේ ආයතන ටික සතුට කරන එක කරන්නේ? ඊළඟට මේකට මම බොරු කරන්න හොඳ නැහැ. මොකක්ද 아무තු දෙයක් නැහැ. කරන්නේ මේ ආයතන ටික සතුටු කරන එක තමයි. ඇහෙන් රූප බලනවා සතුටක් සතුට විතරම දැති වෙන්නේ. ඈ? ඔව් සතුටක් විතරක් ඇති වෙනවා නම් කොච්චර හොඳයිද නේද? ආයතන වලින් සතුට වගේම අසතුටක් ඇති වෙනවා. දැන් හොඳ ප්‍රියමනාප කෙනෙක් දැක්කම සතුට. තමන් අකමැති කෙනෙක් දැක්කම මොකද වෙන්නේ? අසතුට. ඊළඟට ප්‍රියමනාප දේවල් දකිනකොට කොච්චරවත් පාරසුට යනකොට, ගෙදර ඉන්නකොට, රාජකාරි වලට යනකොට ප්‍රිය දේවලුත් දකිනවා, අප්‍රිය දේවලුත් දකිනවා. ඉතින් ඇලෙනවා, ඉතින් ගැටෙනවා. ඉතින් සමහර වෙලාවට ඉතින් ඒ වගේ දේවල් දැකලා සමහර වෙලාවට ඇලීමේ අන්තයට යනවා, සමහර වෙලාවට ගැටීමේ අන්තයට යනවා. ඉතින් ධර්මයක් දන්නේ නැති කෙනා ඉතින් ඔන්න ඇලෙනවා අන්තයට. ගැටෙන්න ගියාම ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. මෙයා හිතනවා මේක තමයි ලොකුම දේ කියලා. ඒ ධර්මයක් දන්නේ නැහැ. ඒතර බලන්න ධර්මයේ දන්න කෙනා එහෙම ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒතර දැන් ආයතන හය ඔය විදිහයි. ඊළඟට දැන් බලන්න ඇස ගැන පැහැදිලි. ඊළඟට කන කනෙන් ශබ්ද අහනවා. ඊළඟට එතනත් ඇලෙනවා නැත්නම් ගැටෙනවා. දැන් තමන් මිහිරි කැමති සින්දුවක් යනකොට ලෝක දේවතාවක් උන්වතාවක් අහනවා නේද? තමන් ඊළඟට ධර්මයට කැමති නම් ඒක වෙනම ඇලීමක්. එතකොට ඒක පින්නතුන් ධර්මස්කන්ධය. ඒ කියන්නේ යථාර්ථයක් කරා යන්න අපි ධර්මයට බොහෝම ආශාවෙන් අහගෙන ඉන්නවා. එතන ලෝභයක් නැහැ. සමහරු කියනවා එහෙනම් නිවන් නිවනට තියෙන ලෝභයක් නෑ. එතන තියෙන ධර්මස්කන්ධය. මේ සියලු දේවල් නැති කර ගැනීමේ කැමැත්ත තියෙන්නේ. එතකොට පින්නතුනේ දැන් බලන්න දැන් මේ කන නිසා සතුටෙක් වේ. සතුටක් දැනෙනවා නැත්නම් සමහර වෙලාවට අසතුටක් දැනෙනවා. කවුරුහරි බයිනකොට සතුටක් දැනෙනවා. නෑ. ඊළඟට නාසයටත් එහෙම තමයි. නාසයෙමුත් කරන්නේ එක්ක සුවඳක් දැනෙනකොට ආ මං හරි කැමති සෙන්ට් එක. ඊළඟට නැත්නම් අකමැති එකක් දැනෙනකොට ඔව් මූණ පුරුටු වෙනව නේද? දැන් සාමාන්‍ය තමන් අකමැති දෙයක් දුඟලක් වෙනකොට තමන්ගේ මූණ පුරුටු වෙනවා. එතකොට දැන් බලන්න පින්න තුන දැන් මේවා මේ ස්වභාවය. එතකොට දැන් මේ ආයතන ගැන විස්තර කරන්න ගියොත් අපේ සූත්‍රය ගැන තව ගොඩක් කියනවා කියන්නේ කාල වේලාව මදි වීගෙන එනවා. ඉතින් කොහොම හරි දැන් ආයතන සකස් වුනේ මොකක් නිසාද? දැන් නාම රූප සකස් වුනේ ඔව්. ඔව්. පස්සපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය කන්න. අනිත් පැත්තට අපි එන්නේ. එතකොට දැන් බලන්න ස්පර්ශයේ සකස් වුනේ ආයතන හය නිසා ආයතන හය සකස් වුනේ මොකක් නිසාද? නාම රූප නිසා. නාම රූප කියන්නේ මොකද්ද? ඔව්. මේ පංච උපාදානස්කන්ධයෙන් බෙදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ රූප කොටස ගත්තාම නාම කොටසට ගන්න පුළුවන්. ඒක සාමාන්‍ය නාම කොටසට කියන්න පුළුවන් අපිට විඳීම නැත්නම් වේදනාව, සංඥාව හඳුනා ගැනීම. ඊළඟට චේතනාව කියලා ගමු සංස්කාර කියන එක. ඊළඟට ස්පර්ශය, ඊළඟට මානසිකාර කියන මෙන්න මේවා තමයි නාම කොටසටයි තියෙන්නේ. රූප කොටසටයි තියෙන්නේ මොනවද? ඔව්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූතයන්ගේ සකස් සිත් හැම දෙයකටම අපි කියනවා රූප කියලා. ඒතරොන් නාම රූප ඒකට ආයතන හය නිසා තමයි නාම රූප සකස් වෙන්නේ. ඒතර නාම රූප සකස් වෙන්නේ මොකක් නිසාද? විඥාණය නිසා. ඒතර විඥාණය කියලා කියන්නේ හිත. සක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, විඥානේ උපදින තැන් හයක් තියෙනවා. ඊළඟට පින්න තුනේ විඥාණය සකස් වෙන්නේ මොකක් නිසාද? සංස්කාර නිසා. මේක හොඳට තේරුම් ගන්න ඕන සමහර අය හිතන පුඤ්ඤාභි සංඛාර, අපින්නාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර තමයි සංඛාර කියන්නේ. මේ කියන කුසල් අකුසල් අරූප අරූපාවතර කුසල් මේවා පින්නතුනේ භවයට වැටෙන ඒවා. මෙතන අපි සංකාර වශයෙන් තේරුම් ගන්න ඕනේ කාය සංකාර, වාචී සංකාර, චිත්ත සංකාර කියන දෙන්නේ. කාය සංකාර කියලා කියන ආස්වාද ප්‍රාස්වාද. ඉතින් ආස්වාද ප්‍රාස්වාද කියන්නේ කයක් තියෙන නිසානේ කය කයත් සමග බැඳිලා තියෙන. ඒක නිසා කාය සංකාර කියනවා. වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙකට. චිත්ත සංකාර කියලා කියන්නේ ඇත්තටම වේදනා සංඥා දෙක. ඒතර මේ චිත්තේ සංස්කාර. එතකොට අපි මේවා හොඳට තේරුම් ගන්න සංස්කාර ප්‍රකස් වෙන්නේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදෙන් නොදන්න කම නොදැනීමට තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට දැන් ඔන්න පටිච්චසමුප්පාදය ගැන දැන් අපිට පුංචි අවබෝධයක් ඇති වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාරන මේ හට ගැනීම දන්නවා නම් උච්ඡේද දෘෂ්ටිය නැති වෙනවා. දැන් නැත කියන සංඥාව නැති වෙනවා. දැන් කොහොමද? දැන් අපි දන්නවා අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා, සංස්කාර නිසා විඥාන ඇති වෙනවා, විඥානය නිසා නාම රූප සකස් වෙනවා නාම රූප නිසා සලායතන සකස් වෙනවා සලායතන නිසා ස්පර්ශය සකස් වෙනවා ස්පර්ශය නිසා උපස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම විපාක පිණිස කර්ම සකස් වෙන නිසා ඉපදෙනවා ඉපදුනා මොකද වෙන්නේ ලෙඩ වෙනවා ඊළඟට ව්‍යාධියටපත් වෙනවා, ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒතකොට දැන් තේරෙනවා නැත් හට ගන්න ආකාරය දැන් දන්නව නේද අපි? දැන් බෞද්ධය හැටියට අපි දන්නවා හට ගන්න විදිහ. අවිද්‍යාව නිසා තමයි සංස්කාර ඇති මේ විදිහට හට ගන්න ක්‍රමය අපි දන්නවා. හට ගන්න ක්‍රමය දන්නවා නම් නැත කියන සංකල්පය තියෙනවද? නැහැ. ඒ අපි දන්නවනේ හට ගන්න විදිහ. එතකොට බලන්න අපිට කොච්චර පිළිසරණක් ලැබිලා තියෙනවද මේ ධර්මයේ තුලින් අපේ නැත කියන සංකල්පය මෙතනින් කාගේවත් නැහැ. මොකද අපි දන්නවා හට ගන්න විදිය. මෙහෙමයි හට ගන්න. නැති වෙන විදියක් අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා හට ගන්න මෙහෙමනම් ඒක නැති වෙන්නත් හේතුවක් තියෙනවා. අවිද්‍යාව නැතිවීමේ සංස්කාර නැතිවීම. සංස්කාර නැතිවීමේ විඥාන නැති වෙනවා. විඥාන නැති වීමෙන් නාම රූප නැති වෙනවා. නාම රූප නැතිවීමෙන් සලායතන නැති වෙනවා. සලායතන නැතිවීමෙන් මොකද? ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැතිවීමෙන් මොකද වෙන්නේ? වේදනාව නැති වෙනවා. වේදනාව නැති වෙනකොට තණ්හාව නැති වෙනවා. ඇලීම නැති වෙනකොට බැඳීම නැති වෙලා යනවා. බැඳීම නැති වෙනකොට භවයක් හැදෙන්නේ නැහැ. භවයක් නැත්නම් ඉපදීමකුත් නැහැ. ඉපදෙන්නේ නැත්නම් මේ ජරා මරණ ශෝක පරිදේය මේක මොනම ප්‍රශ්නයක්වත් නැහැ. එතකොට දැන් බලන්න දැන් නැත කියන සංකල්පය හට ගැනීම හට ගන්න ආකාරයෙන් කා දැනගත්තා වගේ නැත මේ නැති වෙන ක්‍රමය දැනගත්තාම ඇත කියන සංකල්පේ නැති වෙලා නැහැ. මොකද අපි දන්නවනේ මේක නැති වෙන ක්‍රමයකුත් තියෙනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ආය 아무තු දෙයක් නෙවෙයි මොකද්ද උන්වහන්සේ වදාරන්නේ? මහණෙනි නැති වෙන විදිහ නෑ කියන මේ උච්ඡේද දෘෂ්ටිය දැනගන්න කොහොමද? හට ගන්න ආකාරය දැනගත්තා. හට ගන්න විදිය දැනගත්තම නෑ කියලා හිතන්නේ නේද? ඊළඟට ඊළඟට ඇත කියන සංකල්පේ නැති වෙනවන් නැති වෙන ආකාරය දැනගත්තා. මොකද අපි ඇත කියලා හිතාගෙන ඉන්නේ. නමුත් නැති වෙන ක්‍රමයක් මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඉතින් බලන්න කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය මෙතනදී තේරුවාද? එතකොට දැන් බලන්න පින්නතුනේ දැන් අපිට බෞද්ධයන් හැටියට අපිට ඉතින් හට ගන්නවා නම් හට ගන්න තියෙන්නේ මොකක්ද? දුක්ඛමේව උපද්දමානං උපද්දති. හට ගන්නවා නම් අපිට හට ගන්න තියෙන්නේ මොකද්ද? දුකමයි. ඒක නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ මොකද්ද? ඒ දුකමයි. මොකද්ද? දුක්ඛමේව නිරුද්ධමානං නිරුද්ධති. නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ දුකමයි. ඉතින් මේ සූත්‍ර දේශනාව එදා බුදුරජාණන් වහන්සේ අර කච්චානගොත්ත කියන ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා. ඉතාම ලස්සන සූත්‍රයක්. තව පොඩි විස්තර ටිකක් තියෙනවා. නමුත් දැන් ඉතින් අපි සූත්‍රයේ සාරාංශය පින්නතුල්ලාට මතක් කළා. ඒකට මේ සූත්‍රය හොඳට හිතට ගන්න ඕනේ. හිතට ගැරගෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ හට ගන්න ආකාරයක් දවසට කීප වතාවක් හිතන්න ඕනේ. ඊළඟට එක වතාවක් හරි හිතන්න ඕනේ අඩුම තරමේ. මේක නැති වෙන ක්‍රමයක් අපි හිතන්න ඕනේ. එතකොට පින්නතුනි ඇසක් නෑ නැසක් නෑ. එතකොට අපි නියම මාර්ගයේ යනවා මොකද්ද? මේ ක්‍රියාවලිය සකස් වෙලා තියෙන්නේ සත්‍යයක් ඉන්න නිසාවත් සදාකාලික සත්‍යයක් ඉන්න නිසාවත් එහෙම නැත්නම් නැත නැති නිසාවත් නෙවෙයි මේ ගමන අපි යන්නේ මොකක් නිසාද? හේතුවක් නිසා. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා සංස්කාර නිසා විඥාන සකස් වෙනවා මේ විදිහට හේතුඵල න්‍යායක් තමයි මේ ගමන් කරන්නේ. එතකොට පින්නතුනේ විචිත්‍රම ධර්ම දේශනාව කියලා කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදය ගැන කියන තමයි විචිත්‍රම දේශනාව කියලා කියන්නේ. ඊළඟට බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් දෙන්න තියෙන හොඳම පිළිතුරක් මොකද්ද? ඈ? පටිච්ච සමුප්පාදය. කවුරු හරි ඕගොල්ලෝගෙන් අහුවොත් මොකද්ද බුද්ධ ශාසනය කියලා දෙන්න තියෙන හොඳම පිළිතුර? පටිච්ච සමුප්පාදය. දැන් මේ පටිච්ච සමුප්පාදයක් මේ ඇත්තොත් මේ පටිච්ච සමුප්පාදයක්. ඒක දැන් බලන්න පටිච්ච සමුප්පාදයක් විසින් පටිච්ච සමුප්පාද ගොඩකට පටිච්ච සමුප්පාදය දැන් කියලා දුන්නා. ඉතින් මෙතන තියෙන හැම දෙයක්ම හේතුවක් නිසා සකස් වෙච්ච දේවල් එකක්. එතකොට දැන් මේක හොඳට අවබෝධ කරගත්තාම ඇත කියන සංකල්පෙත් නැති වෙනවා නැත කියන සංකල්පෙත් නැති වෙනවා. එතකොට පින්නතුනේ දැන්